දෙවිවරුන්ට ප්‍රකාශ කළ බුදුරජාණන් වහන්සේ පිළිබඳ ඒ ಗುಣපද 8 ඒ කරුණ එසේම ඩොක්ටර් දේවේන්ද්‍රයා සමන් කුමාර ධර්මයාට ප්‍රකාශ කළා. <clears throat> ඉමේකෝ භන්තේ සක්කෝ දේවානුමින්දෝ භක්මුණු සමන් කුමාරස්ස භගවතු යම් අත්ථ යථා භික්ඛේ වන්නේ පෛරුදාහාස් ස්වාමීනි මෙසේ නැත්නම් සප්‍රදේවේන්ද්‍රයා ඒ සමන් කුමාර භක්මයාට භාග්‍යවතුන් වහන්සේගේ ඒ අතිසටි ගුණ අට කියා දුන්නා. තේනසුදං භන්තේ භක්මා සමන් කුමාරෝ අත්තමනෝ හෝති අමුදිතෝ පීති සෝමනස්ස ජාතෝ භගවතු අට යථා භික්ඛේ වන්නේ සිත්වා ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඒ ඇතිසැටි ගුණ අත අසන්නට ලැබීමෙන් ඒ සනන් කුමාර භක්මයා ප්‍රීතියටපත් අත්තමනු හෝති සමුදිතු පීති සෝමනස්ස ජාතෝ කිවේ එකයි අතබන්තේ භක්මා සනං කුමාරෝ ඕලාරිකං අත්ථභාවං අභිනිම්මිනිත්වා කුමාර වන්නී හුත්වා පංචසිකෝ දේවානං තාවතිංසානං පාතු රපෝසි එකල්හි ස්වාමීනි සමන් කුමාර ඒ භක්මයා ඖදාරික වූ ආත්ම භාවයක් මවාගෙන කුමාරයෙකු වගේ කියන්නේ තරුණයෙක් මෙන් පංචසිකෝ දේවාන සාවතිංසානං පාතුරාපෝස ඒ හරියට පංචසික දිව්‍ය පුත්‍රයා මෙන් ආත්ම භාවය නවාගෙන පහළ වුණා එනී සිටියා සෝ වේහාසං අභුග්ගන්त्वा ආකාශේ අන්තලික්කේ පල්ලංකේන නිසීදි එතන අහසට පැන නැගී අහසෙහි පළක් බැඳගෙන හිඳගත්තා. ඒකට පංචසික දිව්‍ය පුත්‍රයාගේ වේශය මවාගෙන අහසට නැග අහසෙහි පළක් බැඳගෙන හිඳගත්තා. සේයථාපි භම්තේ බලවා පුරිසෝ සුපච්චත් සුපච්චත්තේ වා පල්ලංකේ සමේවා භූමි භාගයේ පල්ලං කියන නිසීදෙය ස්වාමීන් යම්සේ නම් පුරුෂේ හොඳට පණවන ලද අසුනක එහෙම නැත්නම් සම භූමි භාගයක ඒ පළක් බැඳගෙන ඉඳගන්නේද ඒ වගේම සනන් කුමාර භක්මයා අහසට පැන නැඟ අහසෙහි ඒ පළක් බැඳගෙන හිඳගත්තා. ඉඳගෙන තවතිසා දෙවිවරුන්ට ආමන්ත්‍රණය කළා. මිසේ දිස්වා දේවේ තාවතින්සේ ආමන්ත්‍රණය. දැන් ඊළඟට සමන් කුමාර භක්මයා මේ දෙවිවරුන්ට කතා කොට කියන්නට යන්නේ ගෝවින්ද භාත්මන යා පිළිබඳ වූ කතාව සංකින් මඤ්ඤන්ති භොන්තෝ දේවා තාව සිංසා යාව දීඝ රත්තං මහා පඤ්ඤෝව සෝ භගවා අහෝසි ඒ පින්වත් තෞතිසා වැසි දෙවිවරුනි යෂ්මතුන් කුමක් සිතන්නේද කොයිතරම් දීර්ඝ කාලයක් මහා නුවණැතිව ඒ භාග්‍යවතුන් වහන්සේ සිටි සෙද්ද කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒ වර්තමාන ජීවිතයේදී නම් ඒ මහා ප්‍රඥයි කියන එක අනුතුවෙන් කිව යුතු කරුණක් නෙවෙයි. මහන්සේ සර්වඥයි ඒ නිසා මහා ප්‍රඥයි. ඒ කොයි තරම් දීර්ඝ කාලයක් මහන්සේ ප්‍රඥාවන්තවම සිටියද ඒ කියන්නේ බෝධිසත්ව කාලයේදී නුඹලා දන්නේද නැත්නම් නුඹලා කලකන්නේද භූත පුබ්බම් පුහු රාජා විසම්පති නාම අපූසි ඉතින් පැරණි ප්‍රවෘත්තිය ඒ සනන් කුමාර භක්මයා දෙවිවරුන්ට ප්‍රකාශ කරනවා ඒ එක් කලෙක දිසම්පති නම් වූ රජ කෙනෙක් සිටියා. භූත පුබ්බං කියන්නේ ඒකයි කියන්නේ මේ සිටිවිරු කියන එක කලින් ඇති වුණු දෙයක් පිළිබඳව එහෙම දක්වන්නේ. මෙන්න අර බජග්ග සූත්‍රයේ කියනවනේ එහෙම. ඈ භූත පුබ්බං කියලා ඒ කියන්නේ ඊට කලින් සිදු වූ දෙයක්. ඒ මේ දිසම්පති නම් රජෙක් විය දිසම්පතිස්ස රඤ්ඤෝ ගෝවින්දෝ නාම බ්‍රහ්මනෝ පුරෝහිතෝ අහුස් ඒ දිසම්පති රජතුමාට ගෝවින්ද නම් වූ බ්‍රහ්මණෙක් පුරෝහිතයා වුණා පුරෝහිතෝ අහුස් පුරෝහිතෝ කියන්නේ ඒ අවවාද අනුශාසනා කරන ප්‍රධාන ඇමතිවරයා දිසම්පතිස්ස රජු රේණු නාම කුමාරෝ පුත්තු අහෝසි. ඒ දිසම්පති රජතුමාට රේණු කියන නමින් යුක්ත කුමාරයෙක් සිටියා පුතෙක්. ඉති රේණුච රාජපුත්තෝ ජෝතිපාලෝච මානවෝ අඤ්ඤේච චච්ච කත්තියා ඉච්ඡේතේ අට්ඨ සහායා අහේසු ඒ නෑ ඊළඟට එනවා ගෝවින්දස්ස බ්‍රහ්මනස්ස ජෝතිපාලෝ නාම මානවෝ පුත්වා හොස් ගෝවින්ද බ්‍රාහ්මණයාට ජෝතිපාල නම් වූ පුතෙක් සිටියා. ඉතිරේමිච රාජපුත්‍රෝ ජෝතිපාලෝච මානවෝ දැන් එවිට එතන සිටිනවා රේණු නම් වූ ඒ දිසම්පති රජතුමාගේ පුතාත් ගෝවින්ද බ්‍රහ්මණයාගේ ජෝතිපාල නම් වූ පුතා ඒ තරුණිය දෙන්න අඤ්ඤේච ච කප්පියා තව හිටියා ඒ අයට යාළුවෝ 6 දෙනෙක් ක්ෂත්‍රිය ඒ ක්ෂත්‍රිය යාළුවන් 6 දෙනෙක් ඒ සියලු දෙනාම එකතුව ඉච්ඡේතේ අට සහායා අහිස ඒ අට දෙනා මිත්‍රයෝ එකට වාසය කරන, එකට ක්‍රියා කරන මිත්‍රයන්ව වාසය කළ. අතකෝ භෝ අහෝ රත්තානම් අච්චයේන ගෝවින්දෝ බ්‍රහ්මනෝ කාලමකා. එකල්හි පින්වතුනි බොහෝ කල පසු වුණාට පස්සේ ඒ ගෝවින්ද බ්‍රහ්මණයා කලුරිය කළා. ගෝවින්දෝ බ්‍රාහ්මනස්ස කාලං කත්තේ රාජා දිසම්පති පරිදි වේ. මේ ගෝවින්ද බ්‍රාහ්මණයා, පුරোহিত බ්‍රාහ්මණයා, ඒ පුරোহিত බ්‍රාහ්මණයා කලුරිය කළ විට ඒ දිසංපති රජතුමා වැළපුණා. පරිදි වේ. යස්මින් වත භෝමයන් සමේ ගෝවින්දේ බ්‍රාහ්මණේ සබ්බතිච්ඡානි සම්මා වොස්සජ්ජිත්වා සංකේහි කාම ගුණේහි සමප්පිතා සමන්ගේ භූතා පරිචාර්ය යම් කලෙකි ගෝවින්ද බ්‍රාහ්මණත්වම සියලු කෘත්‍යයන් මනාකොට විසඳා ඒ කියන්නේ දැන් ගෝවින්ද බ්‍රාහ්මණයා තමන්ගේ පුරোহিত සමතුරෙහි සිට රජතුමාත් රජතුමාගේ නමින් රජතුමා වෙනුවෙන් කළ යුතු යම්තා කෘත්‍යෝ වෙත්නම් ඒවා මනාකොට ඉටු කළ කෙනෙක්. ඒ නිසා රජතුමාට රාජ්‍යානුශාසනය පිළිබඳව ඒ තරම්ම වෙහෙසක් දරන්නට සිදු වුණේ නැහැ. රජතුමාට පහසුවක් වුණා. Tamange රජකම් කරන අතර පංචකාම ගුණයන්හි යෙදී වාසය කරන්නට. ඒකයි යක්මී වත බොහෝ මයන් සමයේ ගෝවින්දේ භාත්මනේ සබ්බතිච්ඡාදි සම්මා වොස්සජ්ජත්වා පංචෛ කාම ගුණේහි සමප්පිතා තමන්ගේ භූතා පරිචාරේම තත්මින් නෝ සමයේ ගෝවින්දෝ බ්‍රාහ්මනෝ කාලංකතෝ එසේ තමන් ඒ පස්කම්සුව විඳිමින් රාජ්‍යානුශාසනෙහි යෙදෙන කාලෙහිමයි මේ ගෝවින්ද බ්‍රහ්මණතම කලුරිය කළේ. ඉතින් ඒක Tamanට සිදු වුණු මහ සාදුවක්. එවං බුත්තේ බෝ රේණු රාජපුත්තු රාජානන් දිසම්පතින් මේ සදබෝ. එහෙම රජතුමා කනස්සල්ලට පත්ව වැළපෙන විට ඒ රජතුමාගේ පුත්‍ර රේණු නම් වූ කුමාරයා දිසම්පති රජතුමාට මෙසේ කීවා නාකෝපං දේව ගෝවින්දේ ධාත්මනේ කාලං කත්තේ අති බාල්හං පරිදේවේති දේවයන් වහන්සේ ඔබ වහන්සේ ඒ ගෝවින්ද බ්‍රාහ්මණයා කලුරිය කිරීම නිසා මේ තරම් තදින් අති බාල්හං කියලා කියන බොහෝම දැඩිසේ කියන වැළපීම සුදුසු නොවේ එම වලපීම වලපීම වලපෙන්නට එපා. අත්ති දේව ගෝවින්දස්ස ධාත්මනස්ස ජෝතිපාලෝ නාම මානවෝ පුත්තෝ පණ්ඩිතතරෝ චේව පිතර ඒ දේවයන් වහන්සේ ගෝවින්ද බ්‍රාහ්මණයාට ජෝතිපාල නම් වූ මානවකෙක් පුත්‍රයෙක් සිටිනවා පුත්‍රයෙක් සිටිනවා පණ්ඩිතතර ඒ කියන්නේ ගෝවින්ද බ්‍රහ්මණයාටත් වඩා පඬිත කෙනෙක්. පඬිතතරෝ දේව පිතරක්. පියාට වඩා පඬිත වූ කෙනෙක්. පඬිත කියන්නේ ඥානවන්ත කෙනෙක්. අලත්ත දසධර අලමත්ත දසකරෝ චේව හිතයි. එයා එයා යාට වඩා දසගුණයකින් පඬිතයි කියන්නේ. යාට වඩා දසගුණයකින් පඬිත. යේ පිස්ස පිතා අත්තේ අනුශාසි තේපි ජෝතිපාල සේව ජෝතිපාල පාලස්සේව මානවත්ත අනුශාසන යම් අර්ථයන්ගෙන් ජෝතිප්මේ ඒ ගෝවින්ද ධාත්මනයා අනුශාසනා කෙලේනා ඒ කරුණු සම්බන්ධව ජෝතිපාල කෙනීම අනුශාසනා කරනවා ඇත. එවං කුමාරාහි ති එවං දේවා එසේද කුමාරය කියලා රජතුමා දිසම්පති රජතුමා ඒ රේණු රාජපුත්‍රයාගේ නැසුවා. ඒ කියන්නේ රේණු රාජපුත්‍රයා කිව්වේ ඒ ජෝතිපාල මානවකයන්ගේ තිබෙන ඥානවන්තකම. ඔහුගේ ඥානවන්තකම නිසා තමන්ගේ පියා වූ ගෝවින්ද ඒ භාක්මනයා තම පුරෝහිත තනතුරෙහි සිට රජතුමාට යම් පරිද්දකින් අනුශාසනා කළේ නම් ඊටත් වඩා හොඳින් ඒ පුත්‍රයා වූ ජෝතිපාල මානවකයා අනුශාසනා කරනවා ඇත. එයා රජතුමාට ඒ රේණු රාජපුත්‍රයා ප්‍රකාශ කළා. එවිට රජතුමා එහෙමද කුමාරය කියලා ඇසුවේ. ඒවන් කුමාරා කුමාරයාත් ඒවන් දේවා එසේමයි දේවයිනි කියලා. ඒ කිව්වේ රජතුමා තවදුරටත් මේ රේණු රාජකුමාරයා කියන ඒ ප්‍රකාශය ස්ථිර කරගන්නටයි ඇසුවේ. එහෙමද එහෙමයි. දේවයිනි. අතකෝ භෝ රාජා විසම්පති අඤ්‍යතරං පුරිසං ආමන්තේ. දිනේ කල්හි දිසම්පති රජතුමා එක්තරා පුරුෂයෙකුට කතා කළා. කතා කරලා හේහිත්වං අම්භෝ පුරිස යේන ජෝතිපාලෝ මානවෝ තේනුපසං ක්‍රම. සසංකම්ස්වා ජෝතිපාලං මානවං එවං ගවේ. එම්බා පුරුෂය ඔබ ජෝතිපාල මානවකයන් යම් තැනෙක සිටිනවද එතැනට ගොස් ජෝතිපාල මානවකයාට කතා කොට මෙසේ කියන්න. භවමත්තු භවන්තු ජෝතිපාලං කියන්නේ භවමත්තු කියන්නේ ඔබට යහපතක්ම වේවා භවන්තං ජෝතිපාල ඒ භවන් ජෝතිපාලට යහපතක්ම වේවා රාජා විසම්පති භවන්තං ජෝතිපාලං මානවං ආමන්ත්‍රේ ඒ පින්වත් ජෝතිපාලයන්ට දිසම්පති රජතුමා ආමන්ත්‍රණය කරනවා රාජා දිසම්පති භූතෝ ජෝතිපාලස්ස මානවස්ස දස්සනකාමෝ ඒ දිසම්පති රජතුමා පින්වත් ජෝතිපාල මානවකයන් දක්නට කැමැති ඒවන් දේවාසි හොඳමයි දේවයිනි කියා මේ කිව්වේ මේ රජතුමාගේ රජතුමා අර පුරුෂයාට කියන ලද දෙයි මේ දැක්ුවේ. මෙසේ කියන්නේ කියලා ජෝතිපාල මානවකයන් වෙතට ගිහින්. ඉතින් පුරුෂයා රජතුමාගේ ඒ කීම හොඳමයි කියලා පිළිගත. ඒවන් දේවාති කෝ භෝසෝ පුරිසෝ විසම්පතිස්ස රඤ්ඤෝ පටිසුත්වා විසම්පති රජතුමාට එසේ පිළිවදන් දීලා ඒකේම පිළිගෙන යේන ජෝතිපාලෝ මානවෝ තේනුප සංක්‍රමි ජෝතිපාල මානවකයන් යම් තැනකද එතැනට ගියා උපසංකමිත්වා ජෝතිපාලං මානවං මේ තදවෝච්ච ඒ ජෝතිපාල මානවකයා වෙතට ගොස් ජෝතිපාල මානවකයන්ට මෙසේ කීවා රජතුමා කී පරිදි භවමත්තු භවන්තං ජෝතිපාලං රාජා දිසම්පති ඒ රාජා දිසම්පති ජෝතිපාලං මානවං ආමන්ත්‍රයති ජෝතිපාල මානවකයන් යහපතක්ම වේවා දිසම්පති රජතුමා පින්වත් ජෝතිපාල මානවකයන්ට ආමන්ත්‍රණය කරනවා රාජා ඒ දිසම්පති රජතුමා ඒ පින්වත් ජෝතිපාල මානවකයන් දක්නට කැමැති කියන. ඒ වන්ද හොඳයි පින්වත කියා ජෝතිපාල මානවකයන් ඒ පුරුෂයාගේ කීම පිළිගෙන දිසම්පති රජතුමා යම් තැනකද එතනට එළඹ දිසම්පති රජතුමා සමග සතුටු සාමිචි කතා කළා. ඒ සතුටු සාමිච්චි සිහි කටයුතු කතා කරලා එකත් පසක ඉඳගත්තා. එකත් පසක ඉඳගෙන ඒ ජෝතිපාල ඉඳගත් ජෝතිපාල මානවකයන්ට නිසම්පති රජතුමා මෙසේ කීවා. අනුශාසතුනෝ භවං ජෝතිපාලෝ මානෝ භවං ජෝතිපාලෝ අනුශාසනියා පච්චබ්භ්‍යාහාස ජෝතිපාල පින්වත් ජෝතිපාල අපට අනුශාසනා කරත්වා. ඒ කියන්නේ රජතුමාට අනුශාසනා කරන්නටයි කියලා ජෝතිපාල මානවකයන්ගේ ඉල්ලා සිටියා. අනුශාසතුනෝ භවං ජෝතිපාලෝ මානෝ භවං ජෝතිපාලෝ අනුශාසනියා පච්චබ්භ්‍යාහාති. ඒ ජෝතිපාල පින්වත් ජෝතිපාලයන් ඒ අනුශාසනා කිරීමෙන් ඒ පිළිරීම පැහැර හරින්නට එපා. ඒ කියන්නේ ඒකට ඒක ප්‍රතික්ෂේප කරන්නට එපා. චෙත්තිකේතං ථානි තපස්සාම ගෝවින්දියේ අභිසින්චිස්සාමි චෙත්තිකේ සංඛානේ තපස්සාමි කියන්නේ පෙට්ටිකේතම්. පෙට්ටිකේ කියන්නේ පියා. පියා හිටියේ යම් තැනෙකද ඒ තන්නි ඔබව පිහිටුවමි. ඒකයි කියේ පෙට්ටිකේ සංඛානේ තපස්සා. පෙට්ටිකේ ඨානේ සංඛපස්සා. පියා හිටියේ යම් තැනක තම්තුරක. ඒක තමයි ගෝවින්ද තනතුර කියන්නේ. ගෝවින්ද. ඒක තානාන්තරයක්. ඒ තන්හි ඔබවද පිහිටුවමි. පිටිකේ තණ්ඨාවේ තපස්සාන ගෝවින්දී අභි සිංචිස්සාන ඒ ගෝවින්දී ය කියන ඒ තානාන්තරේ අභිෂේක කරවන්නේ. ඒ කියන්නේ ඒ තනතුර රාජ අනින්ම ඒ මේ ජෝතිපාල මානවකයන්ට පවරනවයි කියලා රජතුමා ප්‍රතිඥාවත්තු එවං භූතිකෝ භූසෝ ජෝතිපාලෝ මානවෝ විසම්පති රඤ්ඤෝ පච්චස්සෝ ඉඳබයි පින්වත් රජතුමනි කියා ජෝතිපාල මානවකයන් විසම්පති රජතුමාට ඒගේ කතාව පිළිගත්තා පිළිතුරු දුන්නා අතකෝබෝ රාජා විසම්පති ජෝතිපාල මානවං ගෝවින්දියා විසින්චේ එකල්හි ඒ දිසම්පති රජතුමා ජෝතිපාල මානවකයන් ඒ ගෝවින්දිය කියන ඒ තනතුරේ තානාන්තරෙහි අභිෂේක කළ. තම් පෙත්තිකේ ඨානේ තපේසි. ඔහුව තමාගේ පියා දැරූ තනතුරෙහි පිහිටෙව්වා. අභිසිට්ඨෝ ජෝතිපාලෝ මානවෝ ගෝවින්දියේ පෙත්තිකේ ඨානේ තපිතෝ යේතිස්ස පිතා අත්තේ අනුශාසි තේති අත්තේ අනුශාසති එසේ ඒ ගෝවින්ද තමතුරෙහි තබනු ලැබූ ජෝතිපාල මානවකයන් තමන්ගේ පියා රජතුමාට යම් අර්ථයකින් අනුශාසනා කළේද ඒ අර්ථයෙන් ඊ තමනුත් රජතුමාට අනුශාසනා කළා. කරයි අනුශාසති. තේතිස්ස පිතා යේතිස්ස පිතා අත්තේ අනුශාසති. තේපි අත්තේ අනුශාසති. යේතිස්ස පිතා කම්මන්තේ අபிසම්භෝසි. තේපි කම්මන්තේ අபிසම්භෝසි. යම් කර්මාන්තයක් හි ඒ තමන්ගේ පියා යම් වැඩපිළිවෙළවල් යෙදුවේ නම් ඒ විදිහටම ඒ කර්මාන්තයන්හි තෙමේ ඒ වැඩපිළිවෙල යෙදුවා. යේතිස්ස පිතා කම්මන්තේ නාභි සම්භෝසි තේති කම්මන්තේ අபிසම්භෝසි. ඒ තමන්ගේ පියා යම් කර්මාන්තයන් පිළිබඳ ඒ සංවිධානාදිය නොකලේද ඒවාද සංවිධාන කළා. තමේනං මනුස්සා ඒව මාහංසු ගෝවින්දෝ වත භූ ධාත්මනෝ මහා ගෝවින්දෝ වත භූ ධාත්ම එවිට මිනිසුන්ට මේ වෙනස තේරුණානේ තමන්ගේ පියා ඒ ගෝවින්ද තනතුරෙහි සිටියේදී යම් අයුරකින් අනුශාසනා කිරීම වශයෙන් හා ඒ කටයුතු සම්පාදනය කිරීම වශයෙන් යම් පරිදි ක්‍රියාකලයේද ඊටත් වඩා උසස් අන්දමින් මේ පුතා වූ ජෝතිපාල මානවකයන් ඒ ගෝවින්ද තනතුරෙහි කටයුතු සිදු කරන දුටු මහා ජනයා කියන්නට පටන් ගත්තා ගෝවින්දෝ වත භෝ භාක්ම ඒ ක්‍රාන්තයෙන්ම මේ භාක්මන තෙම ඒ ගෝවින්දේක්මය ඒ මහා ගෝවින්දෝ තව වචනයකුත් යෙදුවා පීටර් ද ග්‍රීට් කියනවා වගේ. මහා ගෝවින්දෝ වත භෝග්‍රාත්ම. මහා ගෝවින්දේ ඒ වඩා සුදුසු අපි කියන්නේ මහා පරාක්‍රම භාවස්ස නේ. මහා ගෝවින්දෝ වත භෝග්‍රාත්ම. මහා ගෝවින්දයයි ගෝවින්දයි මේ බ්‍රාහ්මණයා කියලා ඉමිනා කෝ ඒත්වං භෝ පරියායේන ජෝතිපාලස්ස මානවස්ස ගෝවින්දෝ මහා ගෝවින්දෝ වේව සමඤ්ඤා උදපාත මෙන්න මේ විදිහට පින්වත පర్యాය පర్యాය කියන්නේ කරුණු අනුව පర్యాයෙන් ජෝතිපාලස්ස මානවස්සේ ජෝතිපාල මානවකයන්ට ගෝවින්දෝ මහා ගෝවින්දෝ පෙර සමඤ්ඤා උදපාද ගෝවින්දය මහා ගෝවින්දය කියන නම මේ ඇති වුණා. ඉතින් ඊළඟට එනවා රාජ්‍ය සංවිභජන කියන්නේ. අතකෝ භෝ ගෝවින්දෝ භාග්මනෝ යේන තේච කප්පියා තේන උපසංඛම් උපසංඛමිත්වා තේච කප්පියේ ඒතද වෝච දැන් මේ පින්නතුන්ට මතක ඇති මෙතෙන්දී අප කීවා ඒ රේණු කියන රජතුමාගේ පුත්‍රයා ඒ පුරোহিত බ්‍රාහ්මණයා වූ ගෝවින්ද බමුණුගේ පුත්‍ර ජෝතිපාල මානවකයා කියන ඒ දෙදෙනාට තව සහායකයන් මිත්‍රයන් 6 දෙනෙක් සිටියයි කියලා ශාත්‍රියයන්. ඒ නිසානේ 8 දෙනෙක් ගැන කතා කළේ. අන්න ඒ 6 දෙනා ගැන ඊළඟට කියනවා අතකෝ භෝ මහා ගෝවින්දෝ ධාත්මනෝ යේන තේ ච කප්පියා තේන උපසංඛම් එකල්හි ඒ මහා ගෝවින්ද ධාත්මන තෙම ඒ ක්ෂත්‍රියයන් සය දෙනා යම් තැනෙක් හී වීද වූද එතනට එළඹියේය එළඹ ඒ ක්ෂත්‍රියයන් සය දෙනාට මෙසේ කීවා විසම්පති කෝ භෝ රාජා ජින්නෝ බුද්ධෝ මහල්ලකෝ අධගතෝ වයෝ අනුපත්තෝ විසම්පති රජතුමා දැන් ජීර්ණ දිරු ඒ කියන්නේ වයස්ගත වීම හේතු කොටගෙන ශරීර වශයෙන් ඒ ජරාපත් දිරු ශරීරයක් ඇති කෙනෙක් වයස්ගත කෙනෙක් මහලු කෙනෙක් Tamange ප්‍රථම වයස, මධ්‍යම වයස, පස්චිම වයස කියන මේ වයස් පිළිවෙලින් ගතකොට ඒ වැඩි මහලු තත්වයට පත්ව සිටින කෙනෙක්. ඒකයි ජින්නෝ, බුද්ධෝ, මහල්ලතෝ, අධ්‍යගතෝ, වයෝ අනුපත්තෝ කියන මේ වචන වලින් දක්වන්නේ. කෝංකෝපන බෝ ජානාති ජීවිතං ඒක ඒ ඒ වයස්ගත වීම වූ අය පමණක් නෙවෙයි කවරෙකු වුවන් සිටිය යුතු කරුණකුත් මේ ගෝවින්ද ධාත්මනය ය නැත්නම් ජෝතිපාල මානවකයන් දැන් ගෝවින්ද කමිටුරටත් මේ සය දෙනාට සැලකරන මතක් කර කෝංකෝපන භෝ ජානාති ජීවිතං කියන්නේ පින්වත්ය පින්වත්නි මේ ජීවිතය පිළිබඳව කාහතද දැනගත හැක්කේ? කවුද දන්නේ? ඒ කියන්නේ ජීවිතය කොයිතරම් කල් පවතිනවා? දැන් අපි එකිනෙක කෙනාම වාරි අපගේ ජීවිතයේ පිළිබඳව මොකක්වත් දන්නේ නැහැ. අපිට ඕනනම් එකක් නම් කරගත හැකි. කැමති නම් ජීවිතය නසාගත හැකි. නේ? සයනයි වගේ එකක් පාවිච්චි කරලා නසාගත හැකි. එහෙම මිසක එහෙම නැත්නම් කවදා කොතෙන්දී කොයි විදිහට මොන ලෙඩකින් අපගේ ජීවිතය වෙනසේද නැසේද කියලා මේ නිරෝගීව සිටිනවයි කියා සැලකෙන මෙවැනි අවස්ථාවකදී අප කාහටවත් සිතා ගන්නට බෑ. ඒ නිසා ජීවිතයේ පිළිබඳව අපට බෑ කියන්නේ. අප දන්නේ සමහර විටක ඒ අපගේ ශාරීරික తත්වයේ පිළිබඳව කියන්නට පුළුවන් දැනුමක් ලබා තිබෙන ඒ Tamanගේ පරීක්ෂණ මාර්ගයේ වෛද්‍යවරුන්ට වුවන් ඇතැම් විටක කියන්නට බෑ ජීවිතය පිළිබඳ තත්ත්වය. සමහර විටක දැන් හොඳයි කියලා gedara පිටත් කෙළුවම gedarදී හදිසිය අසනීප වෙලා තවත් වෛද්‍ය උපදේශ ලබා ගන්නටවත් ඉඩක් නොලැබෙන පරිදි අවස්ථාවකදී මැරී යනවා. එහෙම තත්වයක් තියෙනවා. ඒ නිසායි මේ පිනතුන් කියවා ඇති ඔය විසුද්ධි මාර්ගෙහි එන ගාථාවක් තිබෙනවා ජීවිතං ආයු කාලෝච සුඛ දුක්ඛාච කේවලා ඒක චිත්ත සමායුක්තු ලහුසෝ වත්තේ කම ඒ ජීවිතය ආයු කාලය සැප දුක කියන මේ සියල්ලම පවත්නේ මේ එක චිත්තක්ෂණයක කාලයයි ඒ කියන්නේ මේ චිත්තක්ෂණයේදී තමයි දැන් අපි කවුරුවත් ජීවත් වෙනවා කියන්නේ එක චිත්තක්ෂණයක. ඊට කලින් චිත්තක්ෂණය පිළිබඳව කිය යුත්තේ ජීවත් වෙනවා කියලා නෙවෙයි ජීවත් වුණා කියලා. මේ ඊළඟට එන චිත්තක්ෂණය පිළිබඳව කියන්නට බෑ ජීවත් වෙනවා කියලා. ඒක ජීවත් වේවි කියලා කියන්නේ. ඒ අනාගතය. ඒක ඒද කියලා කාහටද කියත හැකි. ඒ තරම් අස්තිර දෙයක් කියන එකයි දක්වන්නේ ජීවිතය. දැන් ඒ කාරණය මේ මහා ගෝවින්ද පුරෝහිත බ්‍රහ්මණයා ඒ අර ශාත්‍රීයයන් සය දෙනාට මතක් කරනවා. රජතුමාගේ තත්ත්වයේ කිව්වනේ දැන් රජතුමා වයස්ගතයි. දිරු ශරීරයක් තියෙන. වෘද්ධයි, මහලුයි. කෝල්කෝ භෝ කෝල්කෝ පන භෝ ජානාති ජීවිතං කවුද දන්නේ මේ ජීවිතය පිළිබඳව දැන් විශේෂයෙන් මේ කියන්නේ මේ රජතුමා ගැන ජීවිතං තානං කෝ පනේතං විච්ඡති යම් දිසම්පතේ රඤ්ඤේ කාලම්පතේ රාජකත්තාරෝ රේණුම් රාජපුත්තං රජ්ජේ අභිසිංචය ඒ කියන්නේ දැන් රජතුමා දිසම්පති රජතුමා යම් විටක කලුරිය ඒ රාජකත්තාරෝ කියන්නේ රාජ්‍යානුශාසකයෝ රාජ්‍යානුශාසකයෝ කියන්නේ රජ කෙනෙක් සිටි රජතුමා මිය ගියාම ඊළඟට රාජ්‍යයට කවරෙකුපත් කරනවද කියන ඒ තීරණය ගන්නා පිරිසක් සිටිනවා. ඒ අය මේ රාජකත්තාරෝ කියලා කියන්නේ. රාජ්‍යානුශාසකයෝ. ඒ අය මේ දිසම්පති රජතුමාගේ කලුරිය කිරීමේදී රේණු රාජපුත්‍රයාව රාජ්‍යයේ අභිෂේක කරනවා ඇත. අභිෂේකය ඒ නිසා එන්න පින්වතුනි. ඒ හය දෙනාට කතා කරනවා. ආයන්තු බොන්තු එන්න පින්වතුනි. යේන රේණු රාජා පුত্তෝ තේනුක සං කමත රේණු රාජ කුමාරයා යම් තැනෙක් හීවේද එතනට යන්න එතනට එළඹෙමු උපසංකම්ත්වා රේණු රාජපුත්තම් එවං වදේත ඒ රේණු රාජපුත්‍රයා වෙතට ගිහින් මෙසේ කියන්නේ මයං කෝ භෝතෝ රේමිස්ස සහායා පියා මනාපා අප්පටිකූලා අපු අපි වනාහි රේමු රාජකුමාරයාගේ සහාය මිත්‍රයෙක් ඔහුට ප්‍රිය වූවන් පියා මනාපා අප්පටිකූලා ඔවුන්ට පිළිකුල් පිරිසක් නොවේ යන්නේ ඒ ඒ කීවේ ඒ Tamanගේ තිබෙන මේ සය දෙනාගේ තිබෙන මිත්‍රත්වය හා ඒ රේණු කුමාරයාගේ Taman කෙරෙහි ඇති ප්‍රියමනාපත්වය මම මතක් කරන්නේ පියාමනාප අප්පතිකුල යම් සුඛෝ භවං තං සුඛං මා දැන් මිත්‍රයන් ගැන කියනවානේ සමාන සුඛ දුක්ඛ මිත්‍රයෝය කියලා. ඒ ගැන අපි මතක් කරා. මෙතන කියනවා යං සුඛං භවං තං සුඛාමය යම රේණු රාජපුත්‍රයාට සැපක් වේද එමයි අපට ඇති සැපය. ඒ කියන්නේ ඒ එයාගේ සැපෙහිදී අප අපටත් ඒක සැපක්. යම් දුක්ඛෝ භවං තං දුක්ඛං මයං යම් දුකක් පින්වත් රේණු රාජපුත්‍රයාට වේද ඒ දුකයි අපට ඒ කියන්නේ දුකෙහිදී සැපෙහිදී අපි එක වගේ වෙනසක් නැහැ දිසම්පති කෝභෝ රාජා ජින්නෝ බුද්ධෝ මහල්ලකෝ අධ්‍යගතෝ වයවනුපත්තු දිසම්පති රජතුමා දැන් වයස්ගතයි මහලුයි කෝන් කෝ ධනභෝ ජානාති ජීවිතං කවුද ජීවිතයේ පිළිබඳව දන්නේ ඒ ථානං කෝ පනේසං විජ්ජති යං විසම්පති මි රඤ්ඤේ කාලං කතේ රාජකත්තාරෝ භවන්තං රේණු රජ්‍ය අභිසිංචෙය්‍යුං යම් විචේක විසම්පති රජතුමා කලුරිය කළහොත් ඒ අවස්ථාවේදී රාජ්‍යානුශාසකයන් රේණු රාජකුමාරයන්ව රාජ්‍යෙහි අභිෂේක කරවන්න කරවන්නවා ඇත. සචේ භවං රේණු රජ්‍යං ලැබෙහෙත. දැන් කාරණේ කියනවා. ඉතින් රේණු රාජකුමාරයාට රාජ්‍ය ලැබෙන්නේද? රාජ්‍ය ලැබෙන්නේද? <clears throat> රජ්‍යං ලැබෙහෙත සංවිභජේතනෝ රජ්‍යේනාත දැන් ඊහිම කුමක්ද සංවිභජේත නෝ රජ්‍යේනාති ඒ රාජ්‍යයෙන් අපටද බෙදා දෙන්න ඒ රාජ්‍ය අපටද බෙදන්න ද මේ හය දෙනෙක් දීලා කියන්නේ හේරු රාජ කුමාරයා කාගේ කාගේ ප්‍රකාශයේද ගෝවින්ද මහා ගෝවින්ද පුරෝහිත බ්‍රාහ්මණයාගේ අදහස. එවං භෝති මේ ඒකනේ මේ මේ අදහසනේ රජතු මේ සහායකයන්ට කියපු එකනේ මේ කියන්නේ. හොඳමයි පින්වත්නි කියා පින්වතේ කියා බොහෝතේ ඡයකප්පියා ඒ ශාත්‍රියයන් සයදෙන මහා ගෝවින්ද බ්‍රාහ්මණයාට පිළිවදන දීලා ඒ රේණු රාජපුත්‍රයා යම් තැනකදී එතන කෙළඹ රේණු රාජපුත්‍රයාට මෙසේ කීවා අර කියපු කාරණේ පින්වත අපි රේණු රාජකුමාරයාගේ ප්‍රියයෝය මනාපයෝය ඔහුට පිළිකුල් නොවන්නෝය යම් සැපයක් පින්වතුන්ට ඇත්තේද එමයි අපට ඇති සැපය යම් දුකක් බවත් රේණු කුමාරයාට වේද එයයි අපටත් ඇති දුක දිසම්පති රජතුමා දැන් මේ වයස්ගතයි මහලුයි ඒ ඒ නිසා උන්වහන්සේගේ ජීවිතයේ පිළිබඳව කාහටද කිව හැක්කේ කවුද දන්නේ ඒ රජතුමා යම් අවස්ථාවකදී කලුරිය කළහොත් ඒ අවස්ථාවේදී රාජ්‍යානුශාසකයන් භවත් රේණු රාජකුමාරයන්ව රාජ්‍යෙහි අභිෂේක කරවන්නෝ වේ ඒක කරවත් කරවන වාට ඒ නිසා සතේ ඉබෙමින් රේණු රාජ කුමාරයාට රාජ්‍ය ලැබෙතොත් ඒ රාජ්‍ය අපත් අතර බෙදන්න සංවිභජේතනු රජේන කොන්කෝ බෝර අඤ්ඤෝ මම ජීවිතේ සුඛෝ භවේත අඤ්ඤත්‍ර භවಂತಿ හි සචාහං භෝ රජ්ජං ලබිස්සාමි සංවිභජිස්සාමි වෝ රජ්ජේනා එවිට ඒ රේණු රාජකුමාරයා තමන් මේ හය දෙනා කරන ලද ප්‍රකාශයට පිළිතුරු දීන වශයෙන් කියනවා කෝනුකෝ භෝ අඤ්ඤෝ මම ජීවිතේ සුඛෝ භවේත් අඤ්ඤත්‍ර භවන්තේහි මාගේ රාජ්‍යෙහි ඔබ සය දෙනා හැර සැපයට වඩාත් සැපයටපත් වූ විය යුතු තවත් කවුද ඇත්තේ? ඒ කියන්නේ ඒ Taman රජ වුණොත් Tamanගේ මේ සහායක මිත්‍ර සය දෙනාටම සැපයට ඒ කාරණයක්. ඔවුන්ට නොසලකනවා කියන එක නෙවෙයි ඔවුන්ට රජතුමා සලකන බව දැක්වීමටයි කියන්නේ. සචාහං භෝ රජ්‍යං ලබිස්සාමි. ඉදින් මට රාජ්‍යය ලැබෙන්නේ නම් සංවිභජිත්සාමි භෝ රජේනා නුඹලාටද ඒ රාජ්‍යය මම බෙදනවා අතකෝ භෝ අහෝ රත්තාන නච්චේන රාජාදි සම්පති කාලමක ඉතින් කාලයක් ගත වුණාට පස්සේ දිසම්පති රජතුමා මිය ගියා කාලමක කලුරියට දිසම්පතින්මි රඤ්ඤේ කාලං කතේ දිසම්පති රජතුමා කලුරිය කළ කල්හි ඉතාලි ඉගෙන ගන්නයින්ට මේ පුළුවන් දිසම්පතින්හි රඤ්ඤේ කාලං කතේ ඔක්කොම දක්වලා තියෙන්නේ සත්වනී විභක්තිය දිසම්පතින්හි රඤ්ඤේ කාලං කතේ දිසම්පති රජතුමා කලුරිය කළ කල්හි රාජකත්තාරෝ රේණුං රාජපුත්තං රජ්ජේ අභිසින්චින්ති ඒ රාජ්‍යානුශාසකයින් රේණු රාජකුමාරයාව රාජ්‍යෙහි අභිෂේක කළා. අභිසිතෝ රේණු රජ්‍යේන පංචෛ කාමගුණේහි සමප්පිතෝ සමංගී භූතෝ පරිචාර. දැන් රජ බවටපත් රාජ්‍යෙහි ඒ අභිෂේක කරනු ලැබූ රේණු රාජකුමාරයා දැන් රජතුමා පංච කාම ගුණයන්ගෙන් ඉතින් පංචකාම ගුණය කියන්නේ සැප විඳිනවයි කියන එක. රූප, ශබ්ද, ගන්ධ, රස, පුට්ටබ්බ කියන පංචකාම ගුණයන්ගෙන් ඒ යුක්තව වාසය කළා. ඒන් අදහස් කරන්නේ ඒ තක්කම් සැප වින්දා. රජ කෙනෙක් වුණාම ඒන් අඩුවක් වන්නේ නැහැ. මේ පස්කම් සුවයෙන් සැප වින්දා. අතකෝ භෝ මහා ගෝවින්දෝ බ්‍රහ්මනෝ යේන තේච කප්පියා තේරුපසං කමි ඉතින් මේ මහා ගෝවින්ද පුරෝහිත බ්‍රාහ්මණයා ඒ අවස්ථාවේදී අර කලින් කී සහායකයන් කය දෙනා වෙතට නැවතත් ගියා. ගිහින් උපසම්පමිත්වා තේච කප්පියේ ඒතදවෝච්ච මෙසේ කීවා. දිසම්පති කෝ භෝ රාජා කාලංකතු දිසම්පති රජතුමා කලුරිය කළා. අභිසිට්ඨෝ රේණු රජ්‍යේන පංචෛ කාම ගුණේ සමන්විතෝ සමප්පිතෝ සමන්විභූතෝ පරිචාරයති අභිෂේක කරනු ලැබූ රේණු රාජ කුමාරයා දැන් රජතුමා පංචකාම සම්පත් විලිදින් දැන් සිටිනවා කෝල්කෝපන භෝ ජානාති මදනීයා කාම කෝල්කෝ තම භෝ ජානාති මදනීයා කාම කවුද දන්නේ කොතරම් මත් කරන සුළු දෙයක්ද මේ කාමයෝක්ය දැන් ඒ කීවේ රජතුමා දැන් ඉස්සර කුමාරයා වරින් දැන් රජ වෙලා රාජ්‍යයේ අභිෂේක ලැබ දැන් සම්පත් විඳින කාලේ ඒ සම්පත් විඳීමේදී කාම සම්පත්නේ ඒ කාමයෝ කෙනෙකුන්ව මත් කරනවා ඒ නිසා මේ දැන් එහෙම මත් වුණාම සමහර විටක තමන්ට හොඳට පේන ඇස් තිබුණත් පේන්නේ නැති යක්. එහෙම වෙනවනේ. සිහිය තිබුණත් නිරාමතක වෙනවා. ඒ මත් වෙලා. ඒ ඉසුරු වලින් මත් වෙනවා. එහෙමයි ඉන්නවනේ. සමහරු කාවත් පෙනෙයි කියලා මේ මෙහෙම බලාගෙන යන්නේ උඩ බලාගෙන යන්නේ. එහෙම මත් වෙන ගතියක් තියෙනවා සම්පත් වලින්. ඒක ඒක සම්පත්තියේම තියෙන මිනිසුන් මත් කර ගිය හැකි බවක් ඒක. දැන් අරමුණ වලක් තිබෙනවනේ එහෙම ගති. නේ දැන් ලස්සන රූපයන් මේ කාරණා කාරණා අනුව සිතන්නට පරි පුද්ගලයෙකුව මේ මේ නිකම් පිස්සු කරන්නට තරම් තමත් එකක් වෙනවනේ නේ සමහර විට හඬක් තියෙන්නට පුළුවන් මිනිසුන්ව පිස්සු කරන්න. මා දන්නවා මම කුඩා කාලෙදී චින්තාමණීව බලන්නට සමහරු ඉන්දියාවට ගියා පිස්සු හැදිලා. <laughs> මේ මොකද දී දීනාදයට රැවටිලා. දැන් මේ වගේ මේ පංචකාමයෝය කියන ඒවා මිනිසුන්ව මත් කරනවා. ඒ සමහර විටක දැන් මේ මත්පැන කියන හෝ ඒ විදිහේ මත් ද්‍රව්‍යයෙන් කෙනෙකුව මත් කරන්නේ ඒකේ ශක්තිය තිබෙන තුරු පමණයි. ඊට පස්සේ මේ මත සිඳිල යනවා. ඒක නෙමෙයි මේ සම්පත් නිසා මත් වෙන එක. ඒ මත් වුණාම තමන්ට මේ තමන් ඉන්නේ අමුතුම ලෝකයක. අමුතුම ලෝකයක. තමන් මේ සිටි තැනින් තමන් මේ සම්පත් ලැබීමට සිටි යට කලින් තිබුණු තත්වයක් තියෙනවානේ. ඒ තැනට නැවත කවදාවත් එන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒවි කියලා හිතන්නේත් නැහැ. හිතන්නේත් නැහැ උඩමයි ඉන්නේ. සමහර ඒ නිසා කියනවා. දැන් ඔය ථානාන්තර ළඟන අය සිටිනවනේ. ඒ නැති ඇමතිවරු ආදී එහෙමදුන් තැන් මම දන්නවා ඒක මහත්මයෙක් මට කීවේ. ඒ ඒ ඒකේ යම් බලයක් තිබේ නම් ඒ බලය තියෙන්නේ පුටුවේ. වාඩිලා ඉන්නකම් විතර. ඒ පුටුවෙන් ඉවත් වුණාම ඒක නෑ. ඒක නෑ. ඒ නිසා මේ කෙනෙක්ගේ බලය නෙවෙයි පුටුවේ බලය. ඒක අන්න ඒකෙන් මත් වෙන්නට ඕනේ නැති එක. ඒ මත් වෙන්නට ඕනේ නැති ඒක ඇත්ත. ඒක ඇත්ත. ඒ එහෙම හිතාගන්නට බැරි වෙනවා. ඒ නුවණ මඳ වෙනවා මඳ වූ විට මඳ නුවණ නුවණ මඳ වන්නට වන්නට මේ කොයි පැත්තකින් වුණා දැන් යම් කිසි විපත්තියක් සිදු වුණා ඒ විපත්තියෙන් මහා කනස්සල්ලකට පසුතැවිල්ලකට මේ චිත්ත සම්තාපයකට පැමිණෙන්නට කාරණයක් නුවණේ මඳක ඒ වගේම සම්පත් ලැබුණු කල්හි මහත්සේ උදම් වෙන මත් වෙන බව ඇතිවන්නේ නුවණේ මන්දකම කෙනෙකුට නුවණ තිබිය යුතුයි මේ හැම දෙයකම තිබෙන తాවකාලික බව සලකන්න හැම දෙයකම තියෙන తాවකාලික බව ඒ කියන්නේ අනිත්‍ය කියන්නේ මොකක්ද නිත්‍ය දෙයක් වශයෙන් ගන්නට තිබෙන කිසිවක් තිබේ නැහැ ධර්ම වශයෙන් නිත්‍ය ධර්මයේ වශයෙන් දක්වන්නේ එකම ධර්මයේ වූ නිවන. අන් සියල්ලම తాවකාලික. ඒ නිසා යම් කිසි తాවකාලික සම්පත්තියක් ලබා කෙනෙක් ඒ සම්පත්තියෙන් මත් වෙනවයි මුසපත් වෙනවයි කියන එක මෝඩකම නිසා සිදු කරගන්න. ඒ ওই මදේ කියන එක බොහොම නරක එකක්. ඒ මද මහ ප්‍රාසියක් තියෙනවානේ. ඒ දැන් කෙනෙකුට පංචකාම සම්පත් වලින් පමණක් නෙවෙයි තමන්ගේම දැන් කෙනෙකු රූප සම්පත්තිය තියෙන. මෙතන මහල තිබෙනවනේ රූප මදයෙන් මතු කේමා කියන. කේමා භික්ෂුණිය පස්සේ අදස්සාවිකාව වුණේ. මුලදී රූපය නිසා මත් වෙලා සිටියේ. රූප මදයෙන් මත්. ඒ වගේම සමහර විටක කෙනෙක් ශරීර ශක්තිය නිසා මත් වෙලා ඉන්නට පුළුවන්. Taman වගේ කෙනෙක් නැtei කියලා. තවත් නොයෙක් දේ Tamanගේ හැකියාවන් තිබෙනවා. ඒවයින්මත් වෙනවා. Tamanගේ දැනුගත් සම්මන් වලින්මත් වෙනවා. Tamanගේ සිටින ණය පිරිස නිසාමත් වෙනවා. Tamanගේ පුත්‍රයන් දූන් ඉහළ තනතුරේ සම්පත් විඳිනකොට ඒ නිසාමත් වෙනවා. ඔයගේ නොයෙක් හැම කාරණයක්ම හැම සම්පතක්ම කෙනෙකුගේ මත්වීමට කරුණක් කරගත හැකි මෝඩකම වැඩිවන්නට වැඩිවන්නට හැම දෙයක් පිළිබඳවම සිතන්නට තිබෙන්නේ ඒවායේ තිබෙන తాවකාලිකත්වය. తాවකාලික. දැන් අපි දන්නවනේ රජවරුයි කියලා සිටියාය. සමහර විටක තමන්ගේ රාජ්‍ය සම්පත්තියෙන් සම්පත්තිය එහෙමම පිටින්නේ නැති වෙලා තමන්ගේ ඒ මේ රජ විජ රජ බිසව ඒ වගේම දරුවන් පවා ඝාතනයට මරණයට පාත්‍ර වුණා. ඒ හිටි තනතුරෙන් රහත් තැනට වැටුණා. හැබැයි මුසෝලිනි වගේ මිනිසුන් මිනිසුන් කෙල ගැහුවාද පස්සේ මැරුණට පස්සේ එහෙම කරන්නේ. මොකද සම්පත් කියන ඒවා ඒ තිබෙන කාලයේදී විතරයි. ඊට පස්සේ බොහෝම පහළට වැටෙනවා. දැන් අපි දන්නවනේ රාජ්‍ය සේවාවල යෙදී සිටියේ ඒ සම දැන් තමන්ම සේවය කරපු කාර්යාලයකට විස්රාම වුණාට පස්සේ ගියාම අර ධර්ම හඳුනනා නම් අර මිත්‍රකම නිසා සැලකෙනවා. නමුත් ඒ තරම් ගණන් ගැනීමක් වන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි ඉන්න කාලේදී තේරුම් ගන්නට තියෙන්නේ මේකේ තියෙන්නේ తాවකාලිකත්වය. ඒ නිසා ඒ තනතුරෙන් Taman යම්කිසි යහපතක් අන්‍යයන්ට කළ හැකිනවා. ඒ තමා විසින් යුතුයකම හරි හැටියට කරන්නට ඕනේ යුතුයකම හරි හැටියට කරගෙන Tamanට වංචාවක් නොවන පරිදි ඒ නීත්‍ය නීත්‍යයෙන් පිට නොපනින පරිදි යම් කෙනෙකුට උපකාරයක් කළ හැකි නම් ඒ උපකාරය අවශ්‍යයෙන් කළ යුතුයි. ඒක කරන්න ඕනේ. එහෙම නිසාක ඒ ඒ තනතුරෙන් පවා නිකන් තමාගේ හිස උදුම්වාගෙන සිටීම මුසුදුසු වෙනවා. ඒක කවුරුවත් තන්නට. ඒක මේ ඒ රාජ්‍යයේ ඉතිරින මේ සම්පත් විඳින අය පමණක් නෙවෙයි හැම දිනම සිටිය යුතු කරුණක්. මේකෙන් උදම් වෙලා මේ මේ ඔළුව කුඹව ගන්නට ඇඟ කුඹව ගන්නට අර කිම්බා වගේ කාරණා. එමත් වීම සුදුසුද? දැන් මේ රජ මේ බ්‍රාහ්මණයා ගෝවින්ද බ්‍රාහ්මණත්වන මේ මතක් කරන්නේ හොඳ කාරණයක්. කාරණා කියනවා විසම්පති භෝ රාජා කාලංකතෝ අபிසිට්ඨෝ රේණු වජ්ජේන පංචෛ කාමගුණේහි සමම් සමප්පිතෝ සමංගී භූතෝ පරිචාරේති කෝනුකෝපන භෝජානාති මදනීයා කාම දැන් ඉතල කීවේ ජීවිතය ගැන කවුද දන්නේ දැන් කියනවා කොයිතරම් මත් කරවන සුළු දෙයක්ද මේ කාමයෝ කියා කවුද දන්නේ ඒ කියන්නේ මේ රජතුමා තමා ලැබූ මේ සම්පත් වලින් කාමයන්ගෙන් පෙරේ මත් වේ. මත් වුණොත් මොකද වෙන්නේ? මේ යාළුවන්වත් දැනගන්නේ නැහැ. මම දන්නේ නැහැ ඒ කවුද මේ කියන්නේ මම අඳුරන්නේ නැහැ කියලා. සමහරු එහෙම ඉන්නවා. අඳුනුම් තම කිව්වාලු මට මතකක් නැහැ කියලා. මතක් කරවන්න උත්සාහ කළත් මතක නැහැ කියනවා. මදපිලාකා. ඊළඟට එතනින් අපි නවත්වන ඩිංගයි කියන්නේ ඒ නිසා කියනවා ආයන්ත බොහෝ. පින්වත්නි එන්න ආයන්ත බොහෝ. යේන රේණු රාජ රාජා තේන ප්‍රසංසම්පත. රජතුමා යම් තැනකදී එතනට යමු. යන්න උපසංකමිත්වා රේණු රාජානං ඒවං වදේශ. එසේ ගොස් රේණු රජතුමාට මෙසේ කියාවා. දිසම්පති බොහෝ රාජා කාලංකතු අභිසිට්ඨෝ භවං රේණු රජ්‍යේන සරති තව භවං තං වචනන්ති මිනිස් කියන්නේ විසම්පති රජතුමා කලුරිය කළා. දැන් රේණු මේ රාජකුමාරයා දැන් රාජ්‍යයේ අභිෂේකය ලබා තිබෙනවා. සරති භවන්තංග වචන. දැන් අර වචන සිහි වෙනවා. සිහි කරත හැකිද? මත් වෙලා නම් කියන්නේ බෑ කියලා. අපි එතනින් මට නවත්තමු. අනිත් මාසෙට එතන සිට යනවා.